ප්‍රතිමාර්ථ පුළුවන්ද? ආ පුළුවන්. ඔව්. කොහොමද ස්වාමීන් වහන්සේ කලාප භාවනාව කරන්නේ? මොකද්ද? කලාප ගැන එහෙම දැන් භාවනා කරනකොට කලාප භාවනාවක් කරන්නේ කොහොමද? කලාප ඩෙන්ටිෆයි කරන්න භාවනාවේ? ඒ කලාප භාවනාව කියලා ඔබතුමී අදහස් කළේ මොකද්ද? ඒ කියන්නේ දැන් පට ඒ කියන්නේ යම්ද තමුන් භාවනා කරනකොට එලිමන්ට්ස් ගැන ඒ කරනකොට එතකොට පටවි එක හැදිලා තියෙන්නේ කලාප එක එක කලාප වලින් නේද නෑ පටවි කියන්නේ කලාප නෙමේ කලාප හැදිලා තියෙන්නේ පටවි ආපෝ තේජෝ ආයෝ ආදී එතකොට අපට රූප කලාපයෙන් කලාපය අරමුණු කරන්න පහසු නැහැ සාමාන්‍ය කෙනෙකුට. ඒ නිසා අපි අරමුණු කරගත්ත යොත්තේ රූප. ඒවා ඒවා ඒ භාවනාව හඳුන්වන්නේ ධාතු මනසිකාරය කියලා. එතකොට ධාතු මනසිකාරය. එතකොට ධාතු මනසිකාරයේදී අපි ප්‍රධාන වශයෙන් ගන්නේ මේ මහා මහා භූත හතර. මොකද ඒවනේ වඩා රළු, ඒවනේ අපිට දැනෙන්නේ. එතකොට ඒ නිසා පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා සංසන්දන. එතකොට අපි දැන් මේ භාවනාවකදී අපිට අපිට මේ කියන සූක්ෂම ස්වરૂපයෙන් එකවර දකින්න බෑ. දකින්න පහසු නැහැ. ඒ නිසා අපි භාවනාවක් ආරම්භ කරනකොට අපි ආරම්භ කරන්නේ සාමාන්‍ය පොදු සම්මුති වශයෙන්. උදාහරණයක් හැටියට ගත්තාම දැන් ධාතු මනසිකාරයේ පවා අපි පුහුණු කරන්නේ කොහොමද? ශරීරයේ කෙස්ලොම් නියදත් ආදී ගත්තාම කෙස් පඨවි ධාතු කොටාසේ. එතකොට කෙස් වල පඨවි විතරක් නෙමෙයි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඔක්කොම තියෙනවා. හැබැයි තිබුණා වුණාට අපි අරමුණු කරන්නේ කෙස් පඨවි ධාතු කොටාසේ. ඇයි ඒකේ උත්සන්න රූපය පමණයි අපි අරමුණු කරන්නේ. දැන් ඔන්න මෙතනත් අර මනතුංග මහත්තයා අහපු ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. දැන් ධාතු මනසිකාරය කරනකොට අපිට මේකේ යථා ස්වභාවය දකින්නවා කියලා අපි දකින්න උත්සාහ කරන්නේ එහි උත්සන්න ධාතු එතකොට මේ පටවි ගුණය ගැන අපි අවධානය යොමු කරනකොට එතකොට කෙස්වල අනිත් රූප කොටසක් තියෙනවා. හැබැයි පටවි බහුල නිසා අපි කෙස් පටවි ධාතු කොටසයක් හැටියට ධාතු මනසිකාරය දිගන්නවා. එතකොට ඒක සම්මත වශයෙන් අපි ගන්න දෙයක්. හැබැයි ගැඹුරට ගැඹුරට යනකොට අපට අවබෝධ වෙන්නට ඕන එතන පටවි විතරක් නෙමෙයි එතන තවත් දේවල් තියෙනවා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ අපි ප්‍රවේශය සකස් කරගන්නකොට අපට දැනෙන මට්ටමකින් තමයි එතනට යන්නේ. ඒ නිසා තමයි සූත්‍ර දේශනාවල මේ විදිහට දක්වලා තියෙන්නේ. අභිධර්ම දේශනාවේදී වඩා ගැඹීර ආකාරයට යථාසභ යථාසභාව කියන්නේ ඒක අනිත් අයට දැනෙනවද නැද්ද කියන එක නෙමෙයි. දැනෙන්නත් පුළුවන් නොදැනෙන්නත් පුළුවන්. හැබැයි මේවා කොහොමද සැකසීලා තියෙන්නේ? ඉතින් අර ඒ පිළිබඳවත් යම්කිසි වැටහීමක් ඇති වෙනකොට ඇති වෙනකොට තමයි අර අපි සම්මුති වශයෙන් අරගෙන පුහුණු කරන භාවනාවේ වඩා ගැඹුරට සූක්ෂම විදිහට අපට ඥානය පහළ වෙන්නේ. ඔව්. එතකොට අපි ධාතු මනසිකාර්ය කරනකොට ධාතු හැදිලා තියෙන්නේ මේ ඒ ඒ ධාතුන් මෙන්න මේ මෙන්න මේ විදිහටයි කලාප වශයෙන් සැකසෙන්නේ. ඒ කලාපවල උස් පහත්කම් ඇති වෙන්නේ ධාතුන්ගේ විවිධ ධාතුන්ගේ සංයෝගය වෙනස් වෙන නිසා. ඒ සංයෝගය වෙනස් වුනහම කලාපය වෙනස් වෙනවා. කලාපය වෙනස් වුනහම ඒවැ ක්‍රියාකාරී ගුණය වෙනස් වෙනවා. ඒව අනුව ද්‍රව්‍ය නානත්වය ඇති වෙනවා. එතකොට මේවා අපට වටහා ගන්නට පුළුවන් වෙන්නේ අර විදිහට පටවි ගුණය පිළිබඳව ප්‍රවේශ වෙලා ඒ ගැන යලි යලි විමසන කොටයි. ඉතින් මේ වැටහීම වැටහීම එන්න අපි මේවා කල්ලාතුව ඉගෙනගෙන දැනගෙන යම් අදහසක් ඇති ගැනීම වැදගත් වෙනවා. එතකොට ධාතු මනසිකාරය කරලා ඉවර වෙලා තමයි ඒකේ තව යටට යනකොට තමයි කලාප එහෙමද ඉවර වෙනවා කියන එක නෙමෙයි ධාතු මන දැන් අපි අපිට ওই ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි භාවනා කරනවා කියලා දැන් හිතාගෙන ඉන්නේ මේ වාඩි වෙලා මොකක් හරි කරන එකක් නේ ඒ නිසා තමයි අපිට භාවනාව කරන වෙලාව නොකරන වෙලාව කරලා ඉවර වෙලාව ආදී වශයෙන් අපිට ගැටලු ඇති වෙන්නේ දැන් ධාතු මනසිකාරය අර විදිහට පටවියාපෝ තේජෝ ආයෝ මුල් කරගෙන කරන්න පටන් ගත්තට පස්සේ ඒවා පාදක කොටගෙන තමයි දැන් මේ පොතක් කියවනකොට පවා අපට දේවල් ගැඹුරින් වැටහෙන. ඒතර පොතක් කියවනවා කියන එක සිහි කල්පනාවෙන් කරනකොට ඒ තුල භාවනාව සිද්ධ වෙනවා. එතකොට මේ පොතක් කියවීම නැමැති කාරණය තුල අපි ග්‍රහණය කරගන්නා ඥානය අපට පරයන්ක භාවනාවකදී අපි අවධානය යොමු කරන කාරණේ වඩා ගැඹුරින් වැටහෙන්න අපට හේතුවක් වෙනවා. ඊට පස්සේ ඒකම අපි තව කෙනෙකුට කියා දෙනකොට ඒ කියා දීම සිහි කල්පනාවෙන් කරනවා නම් ඒ තුල අපේ මනස වැඩෙනවා. එතනක් භාවනාවක් සිද්ධ ඒ නිසානේ අර විමුක්තායතන සූත්‍රය බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ධර්ම සජ්ජායනය, සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම, ධර්ම මානසිකාරය මේ හැම එකක්ම විමුක්තායතන විමුක්ති මුඛ හැටියට, ඒ කියන්නේ නිවන් අවබෝධ කරන ක්‍රම. ඒ හැම තැනකදීම භාවනාව සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒ ඒ කොතනදීද මේක හරියට අපට වැටහෙන්නේ කියන එක අපිට නිශ්චය කරන්න බෑ. වාඩි වෙලා මේක හිත හිතා ඉන්නකොටමයි දැනෙන්නේ කියලා නියමයක් නෑ. පොත කියවනකොට වෙන්න පුළුවන් හරියට වැටහෙන්නේ. බණ අහගෙන ඉන්නකොට වෙන්න පුළුවන් හරියට වැටහෙන්නේ. අනුන්ට කියා දෙන්න ගියාම වෙන්න පුළුවන් හරියට වැටෙන්නේ. නමුත් ඒ ඒ වැටහීමට ඒ ප්‍රත්‍යක්ෂ භාවයට මේ සමස්තය පිළිබඳව දැනුම සහ චින්තනය අපට උදව් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් walking meditation වගේ කරනකොට එතකොට පටවි ගතිය තේරෙන්නේ පටවි සමහරක් වෙලාවට තෙතමනිය වගේ තිබුණොත් ඒ වතුර ගැන එහෙම එහෙම යනවනේ. එතකොට ඒකෙන් පස්සේද යන්නේ කලාප වලට? එහෙම නැත්නම් කලාප තේරෙන්නේ සාහනාසිර මං කියන්නේ. ප්‍රශ්නේ මම අහන්නේ. දැන් ඒකට පස්සේ යනවා කියන එක නෙමෙයි. දැනට ඔබතුමියට එතන දැනෙන දේවල් ටිකක් තියෙනවානේ. මේ මේ අභිධර්ම කාරණා ගැන එහෙම නැවත නැවත ඉගෙන ගන්නකොට යලි යලි හිතලා යලි යලි කල්පනා කරන්න පටන් ගත්තාම අර දැනෙන එක ඔය දැනෙනට වඩා සියුම් විදිහට තියුණු විදිහට ඒ වෙලෙම දැනෙන්න ගන්න. ආ ඔකේ ඔකේ. තේරුණා ස්වාමීන් වහන්සේ. ඒ විදිහට. තේරුවන් සරණයි. බයි තේරුවන් සරණයි.